ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් මෙම කමඨහන් ධර්ම දේශනාව මේතිරිගල නිස්සරණ වන සෙනසුනේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ දේශනාවේ මාතෘකාව ආනාපාන සතිය නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ สัมมาสัมพุทธังသမာဓိဒီလိုအवस्थာဝကုသေဝဝတေယဟတေသံသစ္စအवस्थာဝကဝဒေယအတိဒီနေ့အवस्थာဆောသံဗန္ဓေဒီပေရုံဂရဏံတုဩနော ආනාපාන නිමිත්ත ප්‍රකටව පෙනෙන්නේ බොහෝ දුර සමාධිය දිනුනයින් පසුවයි සමාධිය බොහෝ දුරට දියුණු දියුණුවටපත් වීම කීපාකාරයකින් සැලසෙනවා දියුණුවෙන් සම්පූර්ණ වූ සමාධියක ලක්ෂණ හතරක් තිබෙනවා. තත්ත ජාතානං ධම්මාන අනුතිවත්තනතා යන්න එක ලක්ෂණයක්. ඒ සමාධි පිටෙහි හටගත්තා වූ සම්ධා පඤ්ඤා කියන මේ ධර්ම දෙක එකින් එකට නොඉක්මන තත්වයක පවතින්නට ඕන. ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් දෙක ඔවුනොම සමව පවතින්නට ඕන. ඒක එක අවස්ථාවක්. ඊළඟට ඉන්ද්‍රියාන ඒක රසතා සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පහක් මේ සමාධි හිතෙහි වැඩ කරනවා මේ වැඩ කරන්නා වූ මේ ඉන්ද්‍රිය පහ සමව පවතින්නේ කලාතුරකින් එකින් එකට අසමව බොහෝ විට පවතින්නේ ඒ සමවීමත් යුගල වශයෙන්යි සරකේ යුත්තේ ශ්‍රද්ධා පඤ්ඤා දෙක සම වෙන්න ඕන සමාධි විරිය දෙක සම වෙන්න ඕන ඒ විදිහේ සම වීම සතියත් සමගම යම් කිසි අවස්ථාවක මේ යුගල දෙකත් සතියත් කියන මේ ධර්ම පහ ඒක රස වුණොත් ඒක රස වුණොත් කියන්නේ එකම අරමුණ අල්ලාගෙන දියුණුවටපත් වීම එක ක්‍රියාවක් කරන ස්වභාවය කියන අදහසයි. ඒ විදිහේ ස්වභාවයක් ලැබෙන්න ඕන. ඒක දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණය තදුපග විරිය වාහනතා. ඊට සුදුසු අන්දමට වීරය පවත්වන්න ඕන. වීරිය සමහර විටක වීරිය වැඩි වෙන්නත් පුළුවන්. වීරිය අඩු වෙන්නත් පුළුවන්. වීරිය වැඩි වුණොත් උද්ධච්චයට වැටෙනවා. අඩු වුණොත් දීන වීමෙන් තීන මිද්දයට වැටෙනවා. මෙහෙම නැතුව ඊට සුදුසු තරමට වීරිය දෙන්න ඕන. ඒක තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ මේ කරුණු තුන සම්පූර්ණ වීමෙන් ලොකු වේලාවක් බොහෝ වේලාවක් බොහෝ වාර ගණනක් පවතින ඕන ඒක ආශේවනය කියලා කියනවා ඒකට ආශේවනය මෙන්න මේ කරුණු හතර සම්පූර්ණ වීමෙන් සමාධිසිත දියුණු වෙනවා. මේ හතරට අර මුලින් කියවපු කරුණු හයත් එකතු වුණාම සමාධි හිතක සම්පූර්ණ සමාධි හිතක ලක්ෂණ 10ක් තියෙනවා. ඒ මුලින් කියවපු කරුණු හයයි කිව්වේ අතීතයට දුවන්නේ නැතිකම හිත අනාගතයට දුවන්නේ නැතිකම කාමච්ඡන්දයෙන් නොබැඳෙන බව ව්‍යාපාදයෙන් නොගැටෙන බව තීන විද්‍යේම දීන නොවන බව උද්දච්චයෙන් නොවිතරෙන ගතිය කියන මේ හයයි මෙතන කියන හතරයි ඔය ලක්ෂණ 10න් යුක්තව බොහෝ වාර ගණනක් චිත්තය සමාධි චිත්තය පවතින දු. එතකොට ඒක දියුණු වෙච්ච හිතක් මේ විදිහේ දියුණු වෙච්ච හිත යම් කිසි අවස්ථාවක අර මුලින් සඳහන් කරපු සමාධි නිමිත්ත සමග එකට මූණට මූණ දාගෙන ඉන්නාක් මෙන් වැඩි වේලාවක් පවතින්න ඕනේ. ඒ විදිහේ වැඩි වේලාවක් පවතින අවස්ථාවේදී මේ දියුණු වෙච්ච හිත මේ පැත්තෙන් ඒ පැත්තෙන් ඒ වාගම පැහැදිලි වූ සමාධි නිමිත්ත මේ විදිහට බොහෝ වේලාවක් පැවතිලා එක්තරා අවස්ථාවක ශාන්ත අවස්ථාවක මේ දෙකේ එකතුවක් සිද්ධ වෙනවා. කියන්නේ අර සමාධි නිමිත්තේහි මේ හිත දියුණු වෙච්ච සමාධිහිත බැසගත්තාක්නේ කිමිදගත්තාක්නේ සිද්ධ වීමක් ඇති වෙන මේටයි ප්‍රථම ධානය කියලා සඳහන් මේ ප්‍රථම ධානයේ පිටය සම්බන්ධව සලකන්න ඕන බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව සවිතක්කම් සවිචාරං වේගජම් තේජි සුඛං පඨවංජානං උපසම්පජ්ජ විහෙරති කියලා සඳහන් කරපු ප්‍රථම ධ්‍යාන චිත්තයයි මේ සඳහන් වුනේ එතකොට මේ ඒ චිත්තයේ සමාධාන ධ්‍යාන චිත්තයේ විතරකයේ දිනන ਵਿਚාරයේ දිනන පීති සුඛ දෙක තියෙනවා ඒකාග්‍රතාවට. එතකොට අංග පහක් තියෙනවා. මේ අංග පහේ බලයෙන් කල්ලතුවම උපචාර අවස්ථාවේදීම නීවරණ පහ අයින් වෙනවා. කාමච්ඡන්දාදී නීවරණ පහ ප්‍රහීන වුණා. ඒ නිසා අපට සඳහන් කරන්නට පුළුවෙනි අංග පහක් ප්‍රහීන වුණා අංග පහකින් යුක්ත වුණා හේතද මධ්‍යාන චිත්තේහි తත්වය මේ ප්‍රථම ධ්‍යාන චිත්තයේහි ඇති తත්වය ස්වභාවය ඔය මේ සමාධි නිමිත්තට ඇතුල් වීම නිසා ඒ සමාධි නිමිත්තට චිත්තය ඇතුල් වීමේදී ඇතුල් ඇතුල් කරගෙන වැඩි වේලාවක් තබා ගන්න හොඳයි. ඒක මෑත් කරන්න ඊළඟට නැවතත් හිතනකොටම ඒකට ඇතුල් වෙන්න පුළුවන්. හිතෙනකොටම ඇතුල් වෙනවා. කලට වඩා ලිහිජියෙන් පුළුවන්. එතකොට වෙලාවක් සුළු වෙලාවක්වත් නවත්තන්නේ නැතුව ඒ සමත නිමිත්තට චිත්තය සමාධි චිත්තය ඇතුල් කරනවා ඒ වාගේම මෑත් කරනවා ඇතුල් කරනවා මෑත් කරනවා ඒ විදිහේ විශේෂ ස්වරයක් පමණ කරන්න පුරුදු කරන්න ඕනේ මේකේ අර සමාධි නිමිත්තට සමාධි චිත්තය ඇතුල් වීමේ කියන්නේ එක්තරා වශී භාවය කියන්නේ සමාපජ්ජනය කියලාකට කියන්නේ ඊළඟට ඒ නාය කිරීමේ කියන්නේ උත්ථානය සමාපඥය පුරුදු කරන්න ඕන උත්ථානෙ පුරුදු කරගන්න ඕන පුරුදු කරන්න ඕන සමාපඥය පුරුදු කරන්න ඕන උත්ථානෙ පුරුදු කරගන්න ඕන එතකොට ඒ දෙක හොඳට ඔය විදිහේ පුරුදු වුණාම හිතු හැටියෙම සමාපඥය සිද්ධ වෙනවා හිතු හැටියෙම උත්ථානය සම්පූර්ණ වෙනවා මේක හොඳට දිනුනෙන් පස්සේ තුන්වෙනි කාරණය ගන්න ඕනේ තුන්වෙනි කාරණය මොකද්ද අදිඨාන එක්තරා මිනිත්තු ගණනක් නිපබ පරමයෙන් සලකාගෙන මිනිත්තුවක් දෙකක් සලකාගෙන මිනිත්තු දෙකක් සමවැදී වාසය කරනවා කියලා අදිඨාන කරගෙන සමවාදී ඥානයේ සමවන් සමවාදීන මිනිත්තු දෙක අදිෂ්ඨාන කළා ඒ මිනිත්තු දෙකේ ඉවර වෙනකොටම වාගේ ඉබේට මෙතන උත්හානය වෙනවා ආයේ හරි ගියේ නැත්නම් ආයෙ නැවත වාරයක් කරනවා ඒ විදිහට කරලා හරි ගියයින් පස්සේ තවත් මිනිත්තු දෙකක් ඊළඟට මිනිත්තු 5 10 15 20 30 ඒ ආදී වශයෙන් අදිඨානේ පුරුදු කරනවා අදිඨානේ පුරුදු කරලා දැන් විතක කයක් දෙකක් වුණත් අදිඨාන කරගෙන ඔය සමාපත්තියෙහි ඉන්න පුළුවන් කරගන්න තත්වයට පමුණවා ගන්න ඕන. ඊළඟට මෙතන වාසී භාව තුනක් කියුණා. සමාපජ්ජන, උත්ථාන, අදිඨාන. ඊළඟට ආවර්ජනේ පුරුදු කරගන්න. ආවර්ජනේ කියන්නේ අර විදිහේ සමාධිය ඉවර වෙලා ඒකෙන් උත්ථානය වෙලා හලකන ඥාන පිටේ තිබුණු අංග. අංග Tamanට හොඳට ප්‍රකට වෙනවා. ප්‍රකට නැත්නම් නැවත වරක් සමාන කියලා ආයෙ නැගිටලා මෙනෙහි කරනවා. මෙවිලා මෙනෙහි කරන මෙනෙහි කරනකොට අර විතක්ක, විචාර, දීති, සුඛ, ඒකාග්‍රතා කියන මෙන්න මේ අංග පහඟට වැටෙනවා. ඒ වැඩෙනකොට මුල හිතාගටත් අද වෙන මුලටත් කලබන දෙත කලබුන් පුරුදු වෙනකොට මේක ආවජන වශයෙන් ඊළඟට පච්ච වේක්ෂණ වාසිය. පච්චන වේක්ෂණ වාසිය කියන්නේ මේ මේ වෙන් කරන ක්‍රියා සහිතව. ඒක ලක්ෂණය. හොඳට ඊළඟට මෙනෙහි කරන අර විදිහට මෙනෙහි කරනවා. මෙන්න මේ විදිහට වාසී භාව පහක් තියෙනවා. පංච වාසී කියන්නේ මේ පංච වාසී පුරුදු කරගත්තාම ඒ ප්‍රථම ඥානෙ හොඳට පැහැදිලි ඇත්තාට ඒ වගේම වඩම ඥානය පිළිබඳව හිතුව හැකියි. සමාපත්තියට සමාදින්න පුළුවන්, සමාවන නැගිටින්න පුළුවන්. ඒ වගේම මේ හිතින්න පුළුවන්, පච්චාවදිනේ පුළුවන්, පච්චවෙත්තනේ පුළුවන්. මේ ළඟට මෙනෙහි කරනකොට අර ආවර්ජනේ මෙනෙහි කරන්න අවස්ථාවේදී පච්චවෙත්තනේ මෙනෙහි කරන්න අවස්ථාවේදී මේ යෝග ආවදයන්ට ඇතැම් විටක මේ අංගයන් පිළිබඳ දුර්වලතාවය වැටෙනවා. සමහරවිට විතක්ක ਵਿਚාර දෙකම දුර්වල වශයෙන් වැටෙනවා. දුර්වලයේ කියන්නේ ඕලාරික වශයෙන් වැටෙනවා. ඕලාරික කියන එකේ තේරුම අර නීවරණයන්ට කිට්ටුකමයි. මේක නැති වෙන්න ඉඩ තියෙනවා මේ වෙන් ඒ නිසා මේව නැති ඊළඟ ධානය ලැබේවා කියලා අදිෂ්ඨානය කරනවා. නැත්නම් මුදවියට විතක්ක ਵਿਚාර දෙකම ප්‍රවිදයට වැටෙනවා ඇතැම්ද විතක්කේ පමණක් වැටෙනවා කෙසේ හරි අර යම් කිසි අංගයක් ඕලාරික වශයෙන් පරිබෝධ වශයෙන් වැටුණා නම් ඊළඟ අංගයෙන් යුක්ත වූ දෙවෙනි ධ්‍යානය ලැබේවා කියලා අදිඨාන කරනවා එතකොට දෙවෙනි ධ්‍යානය අදිඨාන කරලා ඉවර වෙලා ආයි නැවත නිමිත්තට බුද්ධ භාව නිමිත්තට හිත යොදලා භාවනාව වෙන භාවනාව වෙන වෙන මෙනෙහි කිරීම බවත් එරින් බවතනකොට ද්විතීය අධ්‍යානය ද්විතීය අධ්‍යානයේදී ද්විතීය අධ්‍යානයේදී විතක්ක විචාර දෙකම ප්‍රහීන වුණා නම් ප්‍රථම අධ්‍යානය අවසන් වෙනකොට ද්විතීය අධ්‍යානයේදී ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුනයි ඊළඟට ලැබෙන්නේ. ප්‍රීති සුඛ ඒකාග්‍රත. ප්‍රීති සුඛ ඒකාග්‍රත කියන අංග තුනේ යුක්ත දෙති අධ්‍යානය ලැබෙනවා. ඒකත් අර විදිහට ප්‍රගුණ කරගන්න. ප්‍රගුණ කරගත්තාම ප්‍රගුණ කරනවා. එහි එහිදී අර ප්‍රීතිය සම්බන්ධව පෝලාර්ග தත්ත්වය වෙනවා. ප්‍රීතිය නිසා සමහර විට මේ කාමච්ඡන්දාදී ඇති වෙන්න පුළුවන්. විතර්ක ආදී ඇති වෙන්න පුළුවන් ප්‍රහේණ මෙත්තාංගනමයටත් ඇති වෙන්න පුළුවන් පෙර කලකාගෙන ප්‍රේඨාන කරන ඊළඟට තුන්වෙනි ධානය ලැබේවා කියන ඒකේ සුඛ ඒකාග්‍රතා සුඛ ඒකාග්‍රතා වෙන අංගයන්ගේ යුක්ත ෘතිය අධ්‍යානය ඊළඟට චතුර්ථ අධ්‍යානයට අධිෂ්ඨාන කරන ඒ වගේම සිතේ යන ලෝකෝලාරික තත්ත්වේ දකලා ඊළඟට උපේක්ඛාය එකග්ගතා සිත වූ දදෝධ්‍යානයේ ලැබීවා විරාජිතාන කරනකොට හරිතාන කරලා අර මුලින් වාගේම භාවනා වේදනකට ඇත්තට චාරිත්‍ර අධ්‍යානය ලැබෙනවා. ඒකත් අර විදිහේ වශයෙන් භාවයට ගමුණාගෙන වාසය කරනවා. මෙන්න මේ විදිහට මේ ධ්‍යාන හතර දියුණු කරගන්නට පුළුවන් වෙනවා. මේ ධ්‍යාන හතර සාමාන්‍ය වශයෙන් සමහර කෙනෙකුට විපස්සනා පාදක වශයෙන් වඩන්න පුළුවන්. සමහර කෙනෙකුට නිත්‍ය ධම්ම සුඛ වේදෙන සුඛ පිණිස පවතින විහාත්මේ සම්පේ වාසයේ සමාපත්තියට සමවැදිලා ආහාරයක් ගත කරන්න සෝදේ කාලය ගත කරන්න නියවරණයන්ගෙන් ආදී දේවල් වලින් අයින් වෙලා පහළවෙන් වාදයේ පිළිමෙට බලාපොරොත්තු මේ ධ්‍යාන වලට සමාදින. ධ්‍යාන මේ විපස්සනා පාදක කියන්නේ මේ ධ්‍යානයකට සමතෝත් ධ්‍යානයටම සමවැදිලා ඒ නැගී සිටිනවා. සංස්කාරයන් සම්මර්ෂණය කරනවා. එතන සංස්කාරයන් කියන්නේ ආනාපාන වශයෙන් මේ සංස්කාරයන් මෙනෙහි කරනවා. අනිත් සංස්කාර මෙනෙහි කරන්නත් පුළුවන්. ඒ විදිහේ මෙනෙහි කරනකොට සාමාන්‍යයෙන් ධ්‍යානයට සමවැදි ලක් කරන්නේ ඒ ධ්‍යාන ඒ නැගී හිට ධ්‍යානාංගයක් මෙනෙහි කරේ හිතේ තිබෙන ධ්‍යානාංගයක් මෙනෙහි කරන ධ්‍යානාංගය කියන්නේ නාම කරුණ ඒ නාම කරුණ කොට ගොඩා ඒ ධ්‍යාන චිත්තේ තිබූ ධ්‍යානාංගයන් පමණක් නෙවෙයි අවසේද නාම ධර්මයි සායිසික ධර්මත් සමග මෙනෙහි කරනකොට ඒවා නාම ධර්ම හිතත් සමගම ඒකත් සමගම නාම ධර්ම සමූහය මෙනෙහි කරනවා. ඒවා හොඳට ලස්සන රස පංචවස්ථාන පදර්ථාන වශයෙන් මෙනෙහි කරනවා. ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. මේ විදිහේ මෙනෙහි කරනකොට ඊළඟට රූප රූප කොටසත් මෙනෙහි කරනවා. මේ නාම ධර්මයන් පවතින්නේ රූප කොටසේ. රූප කොටසේ කියන්නේ වස්තු රූපේ පවතින වස්තු රූපේ හතර මහා භූතයන් පවතින. හතර මහා භූත කියන්නේ සැබෑ ආභෝතේදී වායෝ ගැන මේ කර්ම සමන මේ දේවා. ඉතින් මේවත් අර විදිහටම ලක්කන වර්තමාන බදත්තාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරේ. ඒ මෙනෙහි කරන අවස්ථාවේදී ඒ ඇත්තට නාම රූප ධර්මයක් ප්‍රකට වෙන්න පටන් ගන්නවා වෙනකට වෙනවා. සාමාන්‍ය වශයෙන් ධානය ධානයකට සම්බන්ධ වෙලදී මෙනෙහි කරන අවස්ථාවේදී අවශ්‍ය නැත්තන්ට වඩා හොඳින් නාම රූප ධර්මයන් ප්‍රකටව වැටහෙනවා. නාම රූප ධර්මයන් හොඳට ප්‍රකටව වැටහෙනවා. ඒ නිසා විපස්සනා විපස්සනාවට බොහොම උපකාරයි මේ ප්‍රථම ධානාදී ධ්‍යාන. විශේෂයෙන් චතුත් සංධානයේ බොහොම උපකාරයි. ඒ නිසා විදිහට නාම රූප ධර්මයන් මෙනෙහි කරනකොට නාම රූප පරිච්ඡේද ඥානය දිට්ඨි සුද්ධි ආදී විසුද්ධි හතත් නාම රූප පරිච්ඡේද ආදී ඥාන පහළ වීමෙන් නිර්වාණය දත්තස්ස කරගන්නට පුළුවන් වෙන මෙන්න මේක ආනාපාන භාවනාවේ විපස්සනාවට හරවන්නා වූ අවස්ථාව වශයෙන් සලකන්නේ Thank you. මේ විපස්සනාව ආරම්භ කරන්නා වූ තවත් ක්‍රමයක් දැනගන්න ඕන. සමහර යෝගාවචරයන් තම සමාධි ධානය ලබාගෙන සිටියා ඒ සාධක කරගන්නේ නැතිව ධානයේ සමවැදීමේ විවේකය චිත්ත විවේකය හොනි හදාව ඊළඟට නාම රූප ධර්ම මෙහි වීමට ආරම්භ කරනවා ආනාපාන භාවනාව දියුණු කරගත් යෝගාවචරයන් ඒ ආනාපාන දෙකම මුල් කරගෙන විදර්ශනාව පටන් ගන්නවා මේ මේ විදිහට තමන්ට ප්‍රකටව දැනෙන ආස්වාද ප්‍රස්වාස දෙක වන හිත යොදන්න පුරුදු වෙලා දැන් තියෙන්නේ ඒ හොඳට ප්‍රකට වෙන්නා වූ අවස්ථාවේදී අතුබඩ වදින්නා වූ වායෝ ධාතුව පිටට නික්මෙන්නා වූ ආයෝ ධාතුව කියන ආස්වාද ප්‍රස්වාද දෙකේ ධාතු වශයෙන් සැලකීම ආරම්භ කරනවා. වායෝ ධාතුවේ සම්දීර්ණ කෘත්‍ය ධාතනහාට යන ගතිය හොඳටම ප්‍රකට වෙනවා. මේ විදිහට ප්‍රකට වෙන අවස්ථාවේදී ඒ යෝගාවචරයාට මේ වායෝ ධාතුව දැනෙන්නේ ආස් කුජේ දෙකේම හෝ ඒක හෝ ප්‍රදේශයක තරා ප්‍රදේශයක ඇතිවෙන ඒ වායෝ ධාතුව ප්‍රකටව දැනෙන ඒ හැපෙන තැන හැපෙන්නේ තද ගතියෙන් යුක්ත නිසා තද ගතියෙන් යුක්ත ඒ ප්‍රදේශය ඒ අවස්ථාවේදී ඒ යෝගාවචරයාද මෙනෙහි කරන්නට පුළුවන් පඨවි ධාතුවේ පඨවි ධාතුවේ ලක්ෂණ තද ගතිය හර්කක ගතිය මේ පඨවි ධාතුව ඔය විදිහට හොඳට ප්‍රකටව දැනේ නවත නැවතත් සමකල බලන මේ තියෙන පඨවි ධාතුව මේ දැනෙන්නේ පඨවි ධාතුව. එතකොට ඊ ගඟට ඒ පඨවි ධාතු කොටස් එකතු කරගෙන සිටින්නේ ආපෝ ධාතුවෙන් බව ඔහුට තේරුම් ගන්න පුළුවන්. ආපෝ ධාතුවේදීම සංග්‍රහ ලක්ෂණ එකතු කර පිළිබරගතියි. ඒක ක්‍රියාවතෙන් ඒ අවස්ථාවේදී යෝගාවචරයන්ට වැටගෙන මේ විදිහට වායෝ ධාතුව වැටෙන පඨවි ධාතුව වැටෙන ඊළඟට ආපෝ ධාතුවත් සලකා ගන්න පුළුවන් ඊළඟට යෝගාවචරයන්ට දැනෙනවා උණුසුම් ගතිය සියලු ගතිය කියන මේ දෙක මේ දෙක තේජෝ ධාතුවේ ලක්ෂණයි තලක් කනාතේ හාතු කියලා වන්නමත උෂ්ණ ගතිය අනිත් පැත්තෙන් සීතල ගතිය ඒ දෙකම තේජෝ ධාතුවේ ලක්ෂණ මේ විදිහට මේ යෝගාවචරයාට ප්‍රකටව දැනෙනවා පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායු ධාතුව කියන සතර මහා භූතයන් යෝගාවචරයේකට ඥානවන්ත යෝගාවචරයේකට මේ සතර මහා භූතයන් ලක්ෂණ රස පංචඋපාදාන පදත්තාන වශයෙන් අවබෝධ වෙනවා නම් මේක ලක්ෂණාරම්මනික විපස්සනා මේක තව තවත් දියුණු වෙනවා ඒ වාගේම මේ සතර මහා භූතයන්ට සම්බන්ධ උපාදාරූප උපාදාරූපත් තව 14ක් තියෙනවා මේ 14ක් ඒ විදිහට එකින් එක එකින් එක සලකා බලනකොට ප්‍රකටව දැනෙනවා. මේ යෝගාවචරයට මේ විදිහට රූප කොටස් සියල්ලම ලක්ෂණ රස වස්තුවස්ථාන පදර්ථාන වශයෙන් වැටෙනවා ඊළඟට මේවා වෙනස් වන ස්වභාවය ඇති වෙන නැති වෙන ස්වභාවය දැනගට ඒකේ සාමාන්‍ය ලක්ෂණය කියන අනිත්‍ය ලක්ෂණයක් වැටහෙනවා. ඒ එක්කම දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය වෙන මේ ලක්ෂණත් වැටහෙනකොට සාමාන්‍ය ලක්ෂණ අවබෝධ සංසාරෝ ලක්ෂණාරම්මනික විපස්සනාව සම්පූර්ණ මේ ලක්ෂණාරම්මනික විපස්සනාව මේ විදිහට සම්පූර්ණ වෙනකොට රූපේ සම්බන්ධව නාමයේ සම්බන්ධව ප්‍රතිවිරුද්ධ නාමයේ වශයෙන් ප්‍රකටව දැනෙන සිත තියෙනවා. ඒ සිත දැනෙන ඒ අවසමාවස්ථාවකදී මේවා දැනෙන සිත දෙනිකා විඥාන භාසුව සිත සලකන. එතකොට ඊළඟට පස්සේ දැනෙන හැබෙන ගතිය වේදනාව දැනෙන සංඥාව දැනෙන චේතනාව දැනෙන මානසික ආවේගය දැනෙන සතිය දැනෙන මේ විදිහට නාම ධර්ම තව බොහෝ දුරට වැටෙන්න පටන් ගන්නවා. ඒ වාස්මද විදිහට ලක්ෂණාදී වශයෙන් අනිත්‍යාදී වශයෙන් මෙතෙන් අවස්ථාවේදී මේ යෝගාවචනයට නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ කරගන්නට අවස්ථාව සැලසෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ වීමට සමාධිමත් සිතට මේ නාම රූප ධර්මයන් හොඳට වැටහෙන්නම සිද්ධ වෙන්න ඕන වැටහීම සිද්ධ වෙන්න ඕන ඒ එක්කම සත්වේ පුජ්‍යලේ මම ඇත්තේ නැහැ කියන හැඟීම කොට ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක දික්ටි විසුද්ධිය. මේ දික්ටි විසුද්ධිය සම්පූර්ණ මොනකට මෙන්නයි හේතු සම්බන්ධව සලකනකොට සලකන්නා වූ අවස්ථාවේදී අවිද්‍යා සංහා උපාදාන සම්මා ආහාර ප්‍රාර්ථනා යෝග කියන මේ හේතු නාම රූපයන් ඇතිවීමට උපකාර වන්නා වූ හේතුන් පිළිබඳව අවබෝධයක් ඒ යෝගාවදයට ඇතිවෙනවා සමාධිමත් හිතට මේවා වැටහෙනකොට ඇත්තගේ අතීත වශයෙන් පැවතුනා වූද අනාගත වශයෙන් පැවතුනා වූ දයන් ලෝකේ සම්බන්ධව තමා සම්බන්ධව නාම රූප ධර්මයන් පිළිබඳව ඇතිවෙනා වූ යම් කිසි විවිධතාවක් සංසතියක් තිබුණා නම් ඒවා නැති වෙලා යාමෙන් සංඛා විතරණ සිද්ධිය ඇති වෙනවා. සංඛා විතරණ සිද්ධිය පසුව නැවත සම්මතන ඥානය පාරයි. සම්මතන ඥානයේ ඥානයේ දියුණු වීමෙන් දේහ සංස්කාර ධර්මයන් නාම ධර්මයන් රූප ධර්මයන් ඒ දෙකේම හේතු ධර්මය නරවත්වා සම්පූර්ණව සම්මස්නේ කරන්තරේ යෝගාවචරයට අවස්ථාවයි ඒ අවස්ථාවේදී ඒ අවස්ථාවේදී සම්මතන ඥානෙදී සම්මතන ඥානෙදී මෙන්න අවස්ථාවේදී උදේ අබ්බේ ඥානෙ පහළ වෙනවා ඥාන පරම්පරාව දෙයබ්බයාලි ඥාන පරම්පරාව ගලවන සංඛාරු දෙක අනුරූප සානේ පදවලගෙන ගෝත්‍ර ඥානි නිර්වාණය අවබෝධ වීම ඊළඟට මාර්ග ඥානි නිර්වාණය නිමිත්ත පවත්ත කියන මේ දෙකම නැති කිරීමෙන් සීල කිරීම නිර්වාණ අවබෝධයෙන් මාර්ගඥානය සම්පූර්ණ ප්‍රථම මාර්ගඥානය සම්පූර්ණ කරගන්නට පුළුවන්. පරිමස්ථානය සම්බුද්ධ වන්දනාවේ පවත්වාගෙන යන ක්‍රමයක් තියෙනවා. සිංහ විදර්ශනා ක්‍රමයේ අනුව ආනාපාන කර්මස්ථානයේ යෙදෙනා වූ අවස්ථාවේදී පූර්ව කෘත්‍ය වශයෙන් සියල්ලම සම්පූර්ණ කරගෙන වැඩි දුරට උද්ධානිස්සතියේ මානසිකව ශ්‍රාවණය වූ එයින් හිත බලවත් ප්‍රීතියක් පහළ වුණාම ඒ ප්‍රීතිය අන්න කාය පස්සන් සිත පස්සන් යන දෙක හොඳට වැඩෙනකොට පීති මනස කාය පස්සන් පස්සම් ගති පස්සද්ධකාය සුඛං වේදේති පස්සද්ධියෙන් යුක්තෝ ධනත්තාද චිත්ත සුඛය කාය සුඛය කියන පහළ වෙන්නේ ඒ අවස්ථාවේදී යෝගාවචරයට ප්‍රකටව දැනෙන කාය සංතාප චිත්ත සංතාප කාය පරිබාහ චිත්ත පරිබාහ කියන මේවා අයින් වෙලා බලවත් සැනසීම සහිත අවස්ථාවක් උදා වී තිබෙන ඇති ඒ යෝගාවචරය ප්‍රත්‍යක්ෂව දැනෙන. ඒ සුඛය කායික වශයෙන්, කායික වශයෙන් ලැබෙන සුඛය සංසගතිය වැඩෙනකොට එහි ප්‍රතිඵලයක් වශයෙන් චිත්ත සමාධිය ඇති වෙනවා. චිත්ත සමාධිය ඇති වුණා වූ අවස්ථාවේදී නීවරණය බොහෝ දුරට සංසිඳිනවා. කාම ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡායන මේ නීවරණයන් සංසිඳිලා ඒවා බලපවත්වන්නේ නැති සැටි යෝගාවචරයට ප්‍රකටව දැනෙනවා. එක්කම සමාධි චිත්තයේ දියුණුවකුත් දැනෙනවා. හිත දිවිල්ලක් නැහැ. බොහෝ විට අතීතයේ සම්බන්ධව දුවනවා අනාගතයේ සම්බන්ධව දුවනවා ඒ විදිහට දෙපැත්තට දුවන ගතිය දෙනවා. අතීතයේ දිවීමකුත් නැතුව අනාගත ප්‍රාර්ථනා වශයෙන් සිටිවිලි පැවැත්ෙන්නේ නැතුව බලවත් නැවතිල්ලක් තියෙනවා හිතේ. එතකොට ආනාපාන කර්මස්ථානයේ හිතේ යොදා ගන්න පුළුවන්. ඊළඟට අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච කියන මේවා නැතිවීමෙන් ශාන්ත ගතියක්, තන්පත් ගතියක් ඇති වෙන මේක සමාධියේ ලොකුම ලක්ෂණයක්. පරිපූර්ණ ලක්ෂණයක් වශයෙන් සලකන්න පුළුවන්. මේ විදිහ අවස්ථාවේදී ආනාපාන දෙකට හොඳට හිත යොදන්න. ආනාපාන දෙකට හිත යොදනකොට කලින් පුරුදු කරපු කෙනෙකුට නම් බොහොම ලේසියෙන් ආනාපාන දෙක ප්‍රකටව දැනෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ ශරීරයේ හිත යොදලා ඒ ඒ අවස්ථාවේදී දැනෙන ආනාපාන දෙකට ලබතර දැනෙන ආනාපාන දෙකට හිත ඒ අවස්ථාවේදී අතුරට වැඩිමත් පිටට වැඩිම අතුර පිට පිටට නිකුත් වීමත් කියන මේ දෙකම පැහැදිලිව දැනෙනවා. අපි ඉගෙන තුල් වෙනවා, අපි ඉගෙන පිට වෙනවා. ඇතිගෙන ඇතුල් වෙනවා ඇතිගෙන පිට වෙනවා. වෙලාවකදී ලොකුවට දැනෙන වෙලාවකදී හිවිනියට දැනෙන හිවිනියට දැනුණත් ලොකුවට දැනුණත් එහම අවස්ථාවකදීම හැපෙන දැනට හිතවලනේ ඇතුල් වීම පිටවීම දෙකම මෙහි කරන්නේ නැත්නම් මේක නාස්පුඩුවේ දෙපැත්තම දැනෙන්න පුළුවන්. ඔබ සත්‍ය මාරු වෙන්න පුළුවන්. ඒක දෙපැත්තෙම දැනෙන්නත් පුළුවන්, පිළිව දැනෙන්නත් පුළුවන්, කීනියද දැනෙන්නත් පුළුවන්. නවතක තියෙනවා වගේ දැනෙන්නත් පුළුවන්. ඒකේ වුණත් නවත්තන්නේ නැතුව හදෙන තැනට හිත යොදාගෙන මෙනෙහි කරමින් වාසය කරන ඒ මෙනෙහි කරන අවස්ථාවේදී අතිවත්තාන සූත්‍රයේ සඳහන් වන අන්දමන දීධංවා අත්ථ සම්තෝ දීධං අත්ථ සාමීති පදානාති මේවං වා බස්සසන්තෝ දීඝං පස්සසාමීති වදනා තිරණ විදියට සඳහන් ක්‍රමයට ඒ ආස්වාද ප්‍රස්වාද දෙක දිගට දැනෙනා අවස්ථාවේදී දිගට පවතිනවා කියලා මෙනෙහි කිරීම ඇති කරගන්න. කොටට පවතින අවස්ථාවේදී කොටයි කරගෙන මේ විදිහට ආස්වාද ප්‍රාස්වාද දෙක පිළිබඳව දීගාවස්ථාවද දැනෙනවනම් දීගාවස්ථාව අලගමින් මෙනෙහි කරන කොටට දැනෙනවනම් කොටට වශයෙන් මෙනෙහි කරගෙන සන්නාව අවස්ථාවේදී තවත් හොඳ හේතු සම්පත් වෙනවා ඊළඟට සම්බකාය පටිසංවේදී පස්සසිස්සාමි විදික්කති සම්බකාය පටිසංවේදී පස්සසිස්සාමි විදික්කති යන ඊළඟ කොටස ගැන සලකනවා. අර ආනාපාන දෙකේ හුස්ම ඉහළට යන්නා වූ හුස්ම පිළිබඳව පල්ලාර නිකුත් වෙන්නා වූ හුස්ම පිළිබඳවත් සලකන ඒකේ පටන් ගන්න දෙට කියන සලකන්න ඕනේ. පටන් ගන්නේ නැද්ද සලකන්න ඕනේ. අවසානයේ සලකන්න ඕනේ. අටවීමේදීත් එහෙම සිටවීමේදීත් මේ විදිහේ මුල නැද අග කියන මේ අවස්ථා තුන හොඳට සලකන හොඳට කල්පනාවෙන් මෙනෙහි කරමින් වාසය කරන්න මේක අත්‍යවම වටිනවා වටිනා කියන්නේ කියන්නේ විරජානන් වහන්සේ සම්බකාය කියන දේ ආස්වාද කයෙහි ආස්වාද කොටසේ ඒ වගේම පස්සාත් කොටසේ ආස්වාද කොටසේ ප්‍රස්වාද කොටසේ සියල්ල සියල්ල නම් පොළමද අග කියන මේ අවස්ථා තුන අටන් ගැනීම තේරෙනවා අවසානයේ ඊළඟට ගන්නත් තේරෙන්න පුළුවන් ඒ විදිහට දෙයට නුවණ යොදාගෙන සතිය හොඳට යොදාගෙන ක්‍රියා කරන්නා වූ අවස්ථාවේදී මේ අමාරුවක් නැතුව ලේසියෙන් මෙනෙහි කරන්න පුළුවන් නුඹලි ටිකක් අමාරුවට දැනුන අසුව මේ දෙකම ආස්වාද ප්‍රස්වාස දෙකම පිළිබඳව මුල මැද අග කියන මේ අවස්ථාවන මුල මෙනෙහි කරනවා මැද මෙනෙහි කරනවා අග මෙනෙහි කරනවා ඒ වගේම දෙකේම ওই විදිහට මුලක් නැදක් අගක් නෙමෙයි වෙනකොට මේ ආස්වාස ප්‍රස්වාස කියන මේ දෙක කලින් වැටුනේ එක කොටසයි එකක් වශයෙන් ආස්වාදය කියන්නේ එකක් ප්‍රස්වාසය කියන්නේ එකක් වශයෙන් වැටෙනවා දැන් මර මුල නැද අග කියලා මේ තුන වැටෙනකොට මුල එකක් නැද එකක් අවසානයේ ඔය අපේ මුලක් කොටස් කීපයක්, මැද්දෙත් කොටස් කීපයක්, අගත් කොටස් කීපයක්. එතකොට මෙතන එක ආස්වාදයක ආස්වාද රාශිය. එක ආස්වාදයක ප්‍රස්වාද රාශිය. භව යෝගාවචරයට මුදෙට කපට ප්‍රදානෙ. එතකොට වැඩෙන කොට ආස්වාද රාශිය, ප්‍රස්වාද රාශිය කියන්නේ එකක් මෙවී රාශියක් රාශියක් වෙන්නේ එකක් ඇති වෙලා නැති වෙන ඊළඟට තව එකක් ඇති වෙලා නැති වෙන ඊළඟට තව එකක් ඇති වෙලා නැති වෙන ඊළඟට තව එකක් ඇති වෙලා ආශ්වාසයෙන් ආශ්වාසයෙන් ওই විදිහට ඇති වීම නැති වීම දෙක මේ යෝගාවචරයට කොට වෙනවා හොඳට ඇතිවීම නැතිවීම දෙක තමයි මේ අනිත්‍යතාව පෙන්වන කරන නිමිත්ත අනිත්‍යත්වය ඇතිවීමයි නැතිවීමයි හොඳට අනිත්‍යතාවය දොරකට දැනෙන අනිත්‍යතාව හොඳට ප්‍රකට දැනනකොට දෙකේම මේ දුක්ඛ ලක්ෂණයත් අනාත්ම ලක්ෂණයත් ඇතිවෙන්නේ අනිත්‍ය මේ දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය වෙන ලක්ෂණ තුනම මේ හතරට මේ විදිහට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන ලක්ෂණ ගැන වැටහෙන්න කලින් මේ යෝගාංගයට තව අවබෝධයක් වෙන්න ඕන අර ධාතු කොටස් පිළිබඳව ස්වභාවය රහතන තන හැපෙන දේ හැපෙන තන හැපෙන තන තත්ත්වය ඊළඟට මොනසුන සීතල කියන මේ විදිහට තේරුම් ගත යුතු ධාතු හතර මහා භූත හතර තේරුම් කරගන්න තියෙනවා මේ මහා භූතයන් පිළිබඳව මේ මහා භූතයන් පිළිබඳව ඊළඟට තේරුම් කරගන්න ඕනේ මේකේ ලක්ෂණ රසපත්තුගතා පදත්තාන වශයෙන් ලක්ෂණ අවබෝධය මෙන්න ඒ නවතාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණයට ඕනේ සාමාන්‍ය වෙන්නේ. අතන් විටක අනිත්‍ය ලක්ෂණ දුක්ඛ ලක්ෂණ අනාත්ම ලක්ෂණ කියන මේවා පදේශවත් වැඩෙන. නියම ක්‍රමය පච්චත්ත ලක්ෂණය කියන ඒ ඒ දේවල් වලට අයත් කුජල ලක්ෂණ මුලින්ම වැටෙනවා. පිළිබඳ හැමහෙකටම සාධාරණම සංකල්ප ධර්මයකටම සාධාරණ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ටික ගැටෙන්නේ මෙන්න මේ වගේ ස්වභාවය මේ ලක්ෂණ දෙක ක්‍රම දෙක හොඳට වැටහෙන පසු නාම රූප දෙකම පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න මේවා නාම මේවා රූප මේවා රූප නාම නෙවෙයි මේවා නාම රූපණී කියන ඔය විදිහට නාම රූපයන් පිළිබඳව මේ මාන්නයට අවබෝධය ඇති වෙනවා ඒ අවස්ථාවේදී මුලින් ආස්වාද ප්‍රස්වාද දෙක පවතින තැන අමනයි හිත පැතිරෙලා තිබුණේ අන්තිමේදී මොන ඔළුවේ මොන මොන හිතම මේකට ස්ථාන වශයෙන් අරගෙන සම්පූර්ණයෙන් දෙවියන් ඉහළ කොටස එකම වායු ධාතු, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආදී වශයෙන් රූප කොටසත් ඒ වාද සම්බන්ධ නාම කොටසත් සම්පූර්ණයෙන් මුළු හිත තුළම සාතිරිලාම මේ නමුත් ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමයෙන් ගොසින් මුළු ශරීරයේම එක පින්ඩයක් වගේ අවබෝධය ඇති වෙන සියල්ලම වායෝ ධාතු නුඹරේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු කියන මේවා සම්බන්ධව සැලකිලා ඇති වෙන ඊළඟට ඒවා සම්බන්ධව චක්ඛුසෝත ඝාන දිවහා කාය කියන මේවා ඊළඟට හදේ වෙන මේවා ඊළඟට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවා ඊළඟට ඒ විදිහට අනිත් නාම රූප ධර්ම අවබෝධය ප්‍රකට වෙනුනට නාම ධර්ම ප්‍රකට මේ විදිහට නාම රූප ධර්මයන් හොඳට නියමවලට වැටෙන නම් අවස්ථාවේ මුළු පංචස්කන්ධය රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියන මේ ස්කන්ධ හතරෙන් සාමාන්‍යයෙන් මේ ශරීරයෙන් මාමනේ කුජලේ මේක තියෙන්නේ නාම රූප මාත්‍රයක් කියන විදිහට නාම රූප පරිච්ඡේදනා වෙනකට පස්සේ පරිච්ඡේදනා මේ පස්සේ මොලෙන් කියන අනුක්‍රමයට ඥාන පහළ වීම අන්තිමේදී නිර්වාණාවබෝධය සැලසෙනවා. මේ අන්දමට භාවනාව දියුණු කරගෙන තම තමන් ප්‍රාර්ථනා වලින් දෙකෙන් වෙනසන්නේ දහස සාන්ත අමාමන සම්පත ලබා ගැනීමට හැකි වේවා කියලා